ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ බොරලැස් ගමුව කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිකාරී පැතිරියාන සුනේත්‍රා දේවි පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද කොම්බද්දල දමිත ස්වාමින්ත්‍රයන්න් වහන්සේ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 තරුණෝපාය කෝසල්ල පරිග්ගහිතං සත්ත සංඛාරාපරාද සහිතං අදෝසප්පදානෝ තතා තදාකාරප්පමානෝ චිත්තුප්පාදෝ කම්ති පාරමිතාති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි. ඒලා. එන්නේ ආශ්‍රව කෙලෙස් සියල්ලම ක්ෂය කරන ලද නිසා ඒත්තන්ට කියනවා සීනාශ්‍රවයන් වහන්සේලා කියලා. ඒත්තෝ වර්ග තුනකින් නම් කරනවා. ඒ තමයි බුදුවරු, පසේ බුදුවරු සහ මහරහතන් වහන්සේලා. ඒත්තන් ඒ தത്വයටපත් වෙන්නට පුරණ පාරමිතා 10ක් තියෙනවා. අපි ඒකට කියනවා දස පාරමිතා කියලා. මොනවද පාරමිතා කියන්නේ? පාරමි කියන වචනය ඔබ බොහෝ විට අහලා ඇති. එතන පාර කියන එකෙන් අදහස් කරන්නේ ගඟකින් මුහුදකින් නැත්නම් ජලයකින් ඈතර වීමට යොදා ගන්න මාර්ගය. දැන් අපි අද වුණත් ගමකින් ගමකට යනකොට නැත්නම් නගරයකට යනකොට තියෙන මාවතට කියන පාර කියලා. එතකොට ගඟකින් මුහුදකින් වතුරකින් ඈතර වීමට යොදා ගන්නා තැනටත් අපි කියනවා පාර කියලා. එතකොට මෙතන පාර නී කියලා කිව්වේ මොකවත්ම නෙවෙයි සසර නැමැති සයුරෙන් ඈතර වීමට උපයෝගී කරගන්නා මාවත අන්න පාරමී කියලා කිව්වා. ඒ පාරමිතා පුරන ඇත්තන් තමයි කුසල් වඩන්නන් හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. මොනවද කුසල්? සසර දුක් අවසන් කරලා උත්තරීතර නිර්වාණ ධාතුවෙන් සැනසීමට අවශ්‍ය කරන මාවත විවර කර ගැනීම. ඒකට ඒ මාර්ගයේ යනකොට තමයි මේ කුසල් වඩන්නේ. හැබැයි සමාජයේ සමහර දෙනා මේ කුසල් කියන දේවල් නිවන අරමුණු කරගෙන වඩනවා වගේම වෙනත් අරමුණු ඇතුවත් වඩනවා. ඒ කියන්නේ යහපත් දේවල් ප්‍රගුණ කරනවා. ඒක නිවන අරමුණු කරගෙනත් කරනවා. එහෙම නැත්නම් වෙනත් අරමුණු ඇතුවත් කරනවා. එහෙම විවිධ අරමුණු ඇතුව කරන කුසල් පාරමී බවට පත් වෙන්නේ. ඒ කියන්නේ නිවනම අරමුණු කර ගනිමින් කරන යම්කිසි කුසලයක් වේද එය තමයි පාරමී බවට පත් වෙන්නේ. සමාජයේ සමහර අය කුසල් වඩනවා ආමිෂ නිස්සිතව. මොනවද ආමිෂ නිස්සිතව කියන්නේ? තමන්ට යම් යම් ලාභ ප්‍රතිලාභ ප්‍රයෝජන ලැබේ. ආහාර පාන ලැබේ, ඇඳුම් පැළඳුම් ලැබේ, එහෙම නැත්නම් වෙනත් භවභෝග සම්පත් ලැබේ. ආදී වශයෙන් සිතමින් දන් දෙනවා, සිල් රකින්නවා, කුසල් වඩනවා. හැබැයි ඒවා නිවන අරමුණු කරගත්ත පාරමී නෙවෙයි. තවත් සමහර අය තෘෂ්ණානිස්සිතව ඒ කුසල් වඩනවා. දැන් බලන්න ඇතැම් අවස්ථාවල් වල තියනවට වඩා දේවල් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්කම් කරන්නේ නැත්නම් කුසල් වඩන පුද්ගලයෝ ඉන්නවා. ඒ දොර මීට වඩා හොඳට හදාගන්න. ඉඩකඩම් මීට වඩා හොඳට ලැබෙන්න. වතු පිටි එමෙමි. එතනින් ගියාම මිල මුදල් ආදී මීට වඩා ලැබෙන්න. ලොතරැයි දිනුම් යදෙන්න. මණික් වගේ ධන සම්පත් ලැබෙන්න ඒ වගේ. තවත් සමහර අය මානනිස්සිකව කුසල් වැඩනවා. මානනිස්සිකව කියන්නේ මේ තමන්ගේ මහන් තත්ත්වකම නැත්තම් තමන්ගේ ලොකුකම අන් අයට පෙන්වන. දැන් බලන්න සමහරු සමාජයේ මහා පින්කම් කරනව දන් දෙනවා විශාල නොඑක් විදිහේ පරිත්‍යාගයන් කරනවා. ඉකිරීමේ යටි අරමුණු පරමාර්ථ තියෙනවා. අහවලා කළාට වඩා හොඳට මං කරන්න ඕන. අහවලාගේ පින්කමට වඩා මගේ පින්කම එක වෙන්න ඕන. එහෙම හිතාගෙන. ඒවත් පාරමී ගණයටයි තියෙන්නේ. ඊළඟට පින්නතුනි තවත් සමහර අය දෘෂ්ටි නිස්සිතව කුසල් වඩනවා. දෘෂ්ටි නිස්සිතව කියලා කියන්නේ දන් දීලම මම නිවන් දකිනවා. සිල් රැකලම මම නිවන් දකිනවා. අනුන්ට උපකාර කරලම මම නිවන් දකිනවා. ආදි වශයෙන් යම්කිසි එක මගක් තෝරාගෙන ඒ ඔස්සේ ගමන් කරනවා භාවනාදී නැත්නම් විදර්ශනාදී ප්‍රඥා වර්ධනයේ ඒ පැත්තට හිත යොමු වෙන්නේ නැහැ. බුදුහාර දේශනා කළා ඒවත් කුසල් තමයි. හැබැයි පාරමී ගණයට අයිති වෙන්නේ. පාරමී ගණයට අයිති වෙන්නේ පින්නතුණි ඔය ඕනම කුසලයක් නිවන අරමුණු කරගෙනම කළොත් විතරයි. විවිධ අරමුණු ඇතිව කුසල් වඩන අනිත් බොහෝ දෙනාගේ නිවන ප්‍රමාද වීම තමයි බොහෝ තැන්වලදී වෙන්නේ. මේකට හොඳ උදාහරණ කතාවක් මම කියන්නම්. පෙර බරණැස් නුවර හිටියා සහෝදරයෝ දෙන්නේ. මේ සහෝදරයෝ දෙන්න ජීවිකාවට කලේ උප්වගා කරන එක. එය වගා කළේ සුවිශේෂ උත්වර්ගයක් ඒ තමයි උක්දණ්ඩ තලලා මිරිකල පැණි ගන්න ඕනේ නැහැ උක්දණ්ඩ කපන කොට කපන තැනින් පැණි වැగిරෙනවා ඒක දවසක් මේ දෙන්නගෙන් වාල සහෝදරය ගියා තමන්ගේ උක්වගාව බලන්න හොඳට සරුවට උක් වැඩි වැඩි මේ උක්දණ්ඩ වැඩිලා තියෙනවා කල්පනා කළා අයියටයි මමයි මටයි එක කියන්නේ උක්දණු දෙකක් කපාගෙන ඉන්නවා. උක්දණු දෙක කපාගෙන රෙදි කැබැල්ලක අර පැණි බේරන නිසා එක උතාගෙන මෙයා එනවා. එනකොට මගදී පසේ බුදුහාමුදුරු නමක් පින්දපාතේ වඩින මුණ ගැහුණා. මේ බාල සහෝදරයා කල්පනා කළා හොඳ වෙලාවක් දාණය කියන්නේ ධනක් දෙන්න දෙයක් අතේ තියෙනවා මා සතු උග්ගන්න මම මගේ මේ මේ මේ පසේ බුදුහාමුදුරන්ට පැණි හැටියට පූජා කරනවා ඒ අනුව රිදි කඩ ඉවත් කළා පාත්‍රයට ඇල්ලුවා අර උප්පැණි peerෙන්න ගත්ත පාත්‍රයට පාත්‍රය පිරුණා පසේ බුදුහාමුදුරුව පැත්තකට වැඩලා ඒ උප්පැණි වැළඳුවා දැන් මෙයාට හරි සතුටුයි මෙයා කල්පනා කළානි මේ කරපු මහ පිළිම් මට දිව්‍ය ලෝක සම්පත්, මනුස්ස ලෝක සම්පත් සියල්ල ලැබිලා නිවන් සම්පතු ලැබීවා කියලා. අර පින්කම දැකලා යාගේ හිතේ ඇතිවෙච්ච සතුට නිසා කල්පනා කළා අනිත් උද්දණ්ඩක් පූජා කළා නම් හොඳයි කියලා. ආමේ ඒ පස්සේ බුදුහාමුදුරුව වැඩ හිටියේ ගන්ධවාන පර්වතේ. උන්වහන්සේගෙන් විමසනකොට කිව්වා තවත් 39ක් පසේ බුදුවරු වැඩ ඉන්නවා ගන්ධමාන පර්වතේ. එනිසා උන්වහන්සේලාටත්ම පසේ බුදුහාඳුරනේ මම උද්දඬු මේ උප්පැණි පූජ කරනවා අපේ තියෙන්නේ හැබැයි අයියාගේ උද්දඬ. අයියට එක්ක මුදල් දෙනවා මම ගිහිල්ලා නැත්නම් මේ කල පින එයාට අනුමෝදන් වෙන්න කියලා මං ඉල්ලනවා නිසා ඒ උද්දණ්ඩත් පූජා කරනවා කියලා ආපහු පසේ බුදුහාඳුරන්ගේ පාත්‍රය උප්පැණින් පිරෙව්වා උද්දණ්ඩ පූජා කරනවා. ඊට පස්සේ මේ තරුණයා දැන් ගෙදර ගියා. අයියා ඇහුවා කොහෙද ගියේ මෙච්චර වේල. එතකොට විස්තරي කිව්වා. මම ගියා අපේ හේනට උද්දණ්ඩ දෙකක් කපාගෙන ආවා. අයියටයි මටයි. පසේ බුදුහාමුදුරණමක් මගේ මුණ ගැහුණා. එකක් මගේ උද්දණ්ඩ පූජා කළා. ඒ පැණි වලින් උන්වහන්සේ ඒ කියන්නේ ඒ පැණි වැළඳුවා ඒක දැකලා සන්තෝෂ වුණාම අනික් කුද්දණ්ඩ අයියගේ ඒක මම පූජා කළා අයියට ඕනේ නම් සල්ලි දෙන්නම් නැත්නම් ඒ පින අයියට අනුමෝදන් වෙන්න පුළුවන් විස්තරහල පැහැදුණු වැඩිමහල් සහෝදරයා සල්ලි ගත්තේ නැහැ මගේ උද්දණ්ඩ මල්ලි පූජා කළා පසේ බුදුහාඳුරු නමකට ඒ පිනෙන් මම උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මේ දෙන්න බොහොම හොඳට ජීවිතය ගත කරන මරණින් පස්සේ ගිහින් ඉපදුනා තවතිසා දිව්‍ය ලෝකේ. උත්පත්ති ලැබලා බොහෝ කාලයක් දිව්‍ය ආශ්‍රී වින්දනය කරමින් දිව්‍ය සම්පත් පළඳලා විපස්සී බුදුහාමුදුරුව ලෝකේ පහළ වෙන කාලේ පින්නතුණි දඹදිව මධ්‍යදේශයේ උත්පත්ති ලැබුවා සිටු පවුලක සහෝදර දෙපළ හැටියට. වැඩිමහල් සහෝදරයා සේන දෙවෙනි සහෝදරයා ඒ කියන්නේ බාල සහෝදරයා එයාගේ ඒ කියන්නේ අපරාජිත කියන නමින් උත්පත්ති ලැබුවා බාල සහෝදරයා වැඩිමහල් සහෝදර සේන විපස්සි බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවා බණ අහලා පැහැදිලා ඉක්මනින් නිවන් අවබෝධ කරගත්තේ කියන්නේ අරහත් ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ ඒ කායන ප්‍රාර්ථනයක් තිබුණේ ඒ ප්‍රාර්ථනාව අනුව ඔහු නිවන් අවබෝධ කරගත්තා. අර අපරාජිත බාල සහෝදරයා දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් දෙකම ප්‍රාර්ථනා කරන නිසා ඔහුට නිවන් දකින්න බැරි වුණා ඒ ආත්ම භාවය. ඔයේ ආත්ම භාවයේ පින්කම් කරලා ආපහු දිව්‍ය ලෝකිය. ඒ බොහෝ කාලයක් දිව්‍ය සම්පත් වින්දා. නැවත මනුස්ස ලෝකේ ඉපදුනා සිකී බුදුහාඳුර වැඩ ඉන්න කාලේ. ඊළඟට කකුසඳ කොණාගම කාශ්‍යප බුදු රජාණන් වහන්සේලා සිවුනමකගේ ශාසනවල ඔහු නැවත දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට එමින් ඉපදුණා. ගෞතම බුදුහාමරන්ගේ ශාසනය ඒකට කල්ප 90ක් ගත වෙලා පින්නතුනි. ඔන්න උත්පත්ති ලැබන ජෝතිය කියන සිටුවරේ හැටියට. ඊ ආත්ම භාවයේ තමයි උත්තරීතර අරහත් ඵලයටපත් වෙන්න වාසනාව ලැබුණා. හිතලා බලන්න ප්‍රාර්ථනාවක් ගිය දුර. ඒ නිසා මේ පාරමී පුරණ ඇත්තන් හැටියට නම් පින් දහම් සිද්ධ කරන්නේ කුසල් දහම් වඩන්නේ ඒකායන අරමුණ බවටපත් වෙන්නට ඕන උතුම් නිවන් අවබෝධ කර ගැනීම උදෙසා මේ කුසල් මා වඩනවා මෙ නැතුව අර විවිධ වෙන වෙන සම්පත් කාමභෝගී ප්‍රාර්ථනා කළොත් නිවන තවත් ප්‍රමාද වෙන බව වටහා ගන්නට ඕන. අන්න එහෙම නිවන අරමුණු කරගෙනම කරන කුසල් වලට තමයි ධර්මයේ තුල පාරමී කියලා හඳුන්වන්නේ. ඒ පාරමී අතර සාන්ති කියන පාරමිතාව ඉතාමත්ම සුවිශේෂයි. ඒ සාන්ති පාරමිතාවෙන් විස්තර කරන්නේ පින්නතුනි මොකවත්ම නෙවෙයි ඉවසීම ගුණය. දැන් සමාජයේ පුද්ගලය ඉවසීම කියන එකත් විවිධ අරමුණු ඇතුව ඉවසනවා. දැන් සමහරු දුබල බව නිසා ඉවසනවා. දැන් බලන්න ප්‍රබල පුද්ගලයෙක් ඉදිරියේ නම් ඔහු කොච්චර බැන්නත් ඔහු සමහරට ගැහුවත් අඩම් තීත්තම් කළා නිහඬව ඉන්නවා. ඇයි? අපි කිය අපේ අය කියන්නේ අනේ ඉතින් කළු ගලේ ඔළුව ගහගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ Taman දුබල බව දන්න නිසා ප්‍රබලය ඉදිරි ඉවසනවා ඒ ඉවසීම අර සාන්ති පාරමිතාවටයි තියෙන්නේ. සමහරු රාගය නිසා ඉවසනවා. ඒ කියන්නේ ආසාව කැමැත්ත නිසා ඉවසනවා. දැන් ඇතැම් තැන්වලදී ඇතැම් අවස්ථාවල අපි හිතමු ආදරවන්තයන් කියලා. Taman කැමති තරුණිය ඉදිරියේ තරුණිය ඉවසනවා. Taman කැමති තරුණිය ඉදිරියේ තරුණිය ඉවසනවා. සමහර අවස්ථාවල් වල මිල මුදල්, ලාභ ප්‍රතිලාභ දැක්කහම ඒවා නොලැබී කියලා ඉවසනවා. අපි හිතමු උදාහරණයක් මෙහෙම කවුරු හරි මුදලක් අරගෙන තියෙන කෙනෙක් කියලා. ඒ මුදල ඉල්ලගෙන යනවා. මුදල ගත්තු කෙනා අර දුන්නු කෙනාට බැනගෙන බැනගෙන යනවා. එතකොට තවත් කෙනෙක් අහගෙන ඔයාගේ සල්ලි දීලා ඔයා බැනුත් අහන්න අර බයින වෙලා ඔයා හොඳ දෙකක් කියන්න එපා. එතකොට කියනවා නෑ මං ඉවසුවා. ඇයි එහෙනම් ඇයි ඒ වෙලාව ඉවසුවේ? දැන් මම මොනවා හරි කිව්වනම් මේ මිනිස්සයා මට තරහ වෙන්නේ වුණා නම් මට සල්ලි ටික ගන්න බැරි වෙනවා. අන්න බලන්න. එතකොට එයා ඉවසලා තියෙන්නේ ලෝභය පදනම් කරගෙන මිසක අර පරමිතාවක් හැටියට නැත්නම් සාන්ති පරමිතාව හැටියට නෙවෙයි. සමහර නිලතල තනතුරු නම්බුනාම වලටත් ඉවසන. ඒ කියන්නේ ඒව ලැබෙයි කියලා බලාපොරොත්තුවක් ඇති වුණාම ඒවා ලැබෙනකන් අනිත් පාර්ශ්වය මොන දේ කළත් ඒ සියල්ල නැසු නා වගේ නැත්තන් නොදුටු නෙත්තෝ හේ ඉන්නවා. මේ එකක්වත් පින්නතුණී පාරමී ගණයට ඉති වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාන්ති පාරමිතාවට වැටෙන්නේ පාරමිතා ගණයට අයිති වෙන්නේ නිවන උදෙසා නැත්නම් සසර දුක් අවසන් කිරීම උදෙසා යම් තැනක යම් කෙනෙක් ඉවසනවද අන්නේක. දැන් එහෙම ඉවසපු අවස්ථාවක් තියෙනවා අපේ බෞද්ධ සාහිත්‍ය කතා කෘති. එක්තරා අවස්ථාවක හාමුදුරු නමක් එහෙම ඉවසලා තියෙනවා. ඒ කියන්නේ ගවරවාලංගන කියන වනයේ වැඩ සිටියා වික්ෂුන් මහන්සේලා 39. මහසේලා භවනා නියෝගිව සිටි ඒ කාලේ හරි ජනප්‍රියයි අරියවංශ දේශනාව. මේ ආර්යවංශ දේශනාව સિદ્ધ කරන තැනකට මේ හාමුදුරුවරු ටික වැඩම කළා 50. ඒ හාමුදුරුවරු අතර වැඩ හිටියා දීඝබාන කවිය කියන හාමුදුරුවෝ. එවුන්වහන්සේ ගිහිල්ලා අර වනල හැබි හාමුදුරුවෝ බණ කියනකොට ඔක අහගෙන ඉන්නවා. බොහෝම ශ්‍රද්ධාවෙන් වුණා. හැබැයි දන්නේම නැතුව විසගොහර සර්පේ කොළඟෙක් මේ හාමුදුරන්ගේ කකුලට දෂ්ට කළා. දැන් වේදනාව දැනෙනවා හැබැයි හාමුදුරුව කල්පනා කළා මේ වේදනාව පිළිබඳව හිතුවොත් මට බන ටික අහන්න බෑ. එතකොට ඒකටයි හිත යන්නේ. වේදනාව නිසා මම කෑ ගැහුවොත් අනිත් බනහ නැත්තන්ටත් බාධාවක් වෙයි. බන කියන හාමුදුරුවොත් වික්ෂිප්ත වෙයි. ඒ නිසා අපවත් වුණොත් අපවත් වුණාවේ. ඔන්න ඔහෙමම සද්ද නැතුව ඉන්නවා වෙන දෙයක් වෙන්නේ කියලා. උන්වහන්සේ බණ ටික අහලා ඉවර වෙලා අදිස්ථානයක් ඇති කරගත්තා. වේදනාව විවසාගෙන සර්පවිස මම මේ බණ ඇහුවා මේ සත්‍යයේ බලයෙන් ශරීරයේ තියෙන ඒ සර්පවිස නැති වේවා කියලා. උන්වහන්සේගේ සත්‍යක්‍රියාවේ බලය කොච්චරද කියනවනම් පින්නතුනි අර විසගෝර සර්පයා ශරීරගත කළ විස සියල්ල පොළොවට උරාගත්තේ යටිපතුලේ. උන්වහන්සේ සුවපත් වුණා. උන්වහන්සේ හැබැයි අර දෂ්ට කළ සර්පයා කොහොම හරි අල්ලලා දාගත්ත තමන්ගේ ගමම් මල්ලේ. ඇයි දාගත්තේ? මට දෂ්ට කළා වගේ තවත් කෙනෙකුටත් දෂ්ට කළොත් එයා මේ වේදනාව විඳිනව නේද කියලා. දරුවේ නෑ අල්ලලා දාගත්තා. බණ ඉවර වුණාට පස්සේ හිමිදිරි උදෑසන අර රැස්ව සිටින භික්ෂූන් අතර අර දීඝාන කවිය හාමුදුරුව තමන්ගේ ගමන් මල්ලෙන් කොළඟව අරගෙන ඉස්සරහට දාලා කියනවා හොරෙක් දැල්ලුවා කියලා. එපාර අහනවා වහන්සේට කොහෙන්ද? ඊ රාත්‍රියේ මම බණ අහනකොට මගේ කකුලට දෂ්ට කළා. තරහලු ඉතින් ඔබ වහන්සේ එච්චර ධර්ම විසගෝරු සත්‍යය දෂ්ට කළා කොහොමද ජීවතුන් අතර ඉන්නේ සම්පූර්ණ විස්තරය කිව්වා පින්නතුනි අන්න පාරමිතාවක් හැටියට සාන්තිය වඩපු ආකාරය ඊළඟට ඔබ අපි කවුරුත් දන්න ඉතාම ජනප්‍රිය ජාතක කතාව තමයි අර ශාන්තිවාදී ජාතකය. කලාබු රජුරු ඉදිරියේ ශාන්තිවාදී තාපසයෝ ඉවසීම කොයි තරම් ප්‍රගුණ කළාද කියන එක ඊටාම පැහැදිලි වෙනවා. Tamanගේ ශරීර අවයව සිඳිද්දි කපද්දි ජීවිතේ නැති වෙද්දී ඉවසුවා ශාන්තිය උපදවාගෙන මේ ශාන්ති පාරමිතාව නිවන කරා යන ගමනේදී අපේ ප්‍රායෝගික ජීවිතවලටත් ඉතාමත්ම වැදගත් වෙනවා දැන් බලන්න බොහෝ තැන්වල පින්නතුණී ගැටුම් වැටුම් ඒ වගේමයි නොඑක් ආකාරයේ නඩුහබ රණ්ඩු සරුවක් ඇතිවෙන්නේ ඉවසීම නැතිවීමෙනි සමාජයේ සමහර දෙනා මේ ඉවසීම කියන එක නිවටකමක් හැටියට සැලකනවා මම නම් ඔය ඇතැම් අය තමන්ගේ තියෙන බලපුලුවන් කාරකම් පෙන්වන්න කියනෝනේ මම නම් ඔය අනිත් අය වගේ ඉවසන්නේ මට විරුද්ධව කවුරු හරි ආව මම එයාට දෙන්න ඕන උත්තරේ වචනෙන් බැරි නම් අතින් පයින් හරි දෙනවා. ඒවා බෝසත් ගුණ නෙවෙයි. ඉවසීම කියන එක ප්‍රගුණ කරගත්ත පුද්ගලයා ඕනම තැනක Tamante එන අභියෝග හමුවේ නොසලී සිටීමේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නවා. දැන් බලන්න සමාජයේ සමහරු කාට හරි දඬුවමක් නැත්තම් පහර දීමක් කරලා ඒ පහර දීම කළාට පස්සේ කවුරු හරි අහනවයි ගහපු කෙනාගෙන් ඇයි මේ මිනිස්සෙක් ඔයා ගැහුවේ? ඔයාට ඉවසන්න තිබුණානේ. එතකොට කියනොන්නේ නැහැ. මම ඉවසුවා. ඉවසල ඉවසල බැරිම තැන තමයි කියන්නේ. ඉවසීමේ බැරිම තැනක් තියෙන්න බෑ. ඒක නිවසන්න ඕනම තැන තමයි ඔහු ඉවසල නැත්තේ. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවන චරිතය. ඉවසීම අතින් ගත්තහම උන්වහන්සේට සමකල හැකි වෙන කිසිවෙක් නෑ. උන්වහන්සේ ඉවසීමට ප්‍රසිද්ධ නිසාම එක දවසක් එක්තරා බමුණෙක් කල්පනා කළා ඇත්තටම ඔය කියන ඉවසීම සරියුත් හාමුදුරන්ගේ ළඟ තියෙනවද කියලා දැනගන්න. උන්වහන්සේ පින්දපාතේ වඩිනකොට මේ බමුණ පරීක්ෂා කරන්න ඉවසීම මොකද කළේ? ඉස්සරහට පැනලා සරියුත් හාමුදුරන්ගේ කම්මුලට වැරෙන් පාරක් ගැහුවා. සරියුත් හාමුදුරුවෝ ඒ වෙලාවේ පාත්‍රයේ දිහා කියන්නේ බිම බලාගෙන පාත් මේ බිමට නැමුණු මේ ඇස් වලින් යුතුව පාත්‍රයක් අතේ තියාගෙන බොහොම සංසුන් පියවරින් වැඩම කළේ. අඩුම තරමින් දැන් මේ බමුණ ගහලා බලන් හිටියා ඊළඟට සරියුත් හාමුදුරුව දක්වන ප්‍රතිචාරය. අඩුම තරමින් ගැහුවේ කවුද කියලාවත් බලන්න සරියුත් හාමුදුරුව නෙමෙයි ඔළුවිස්සුයි. ඒ පාර බමුණ කල්පනා කළා මම කලේ බොහොම බරපතල වැරද්දක්. මේ තරම් ඉවසන ගුණයක් තියෙන ශ්‍රේෂ්ඨ උත්මයෙකුට පහර දීම හොඳ වැඩක් නෙවෙයි. මේක මට ගෙදරට යන්නට ඉස්සෙල්ල සාපයක් නෙවෙයි. ඒ නිසා සමාව ගන්න ඕන කියලා උන්වහන්සේ ළඟ වැඳ වැටිලා උන්වහන්සේට ආරාධනා කළා අනේ හාමුදුරනේ අද දහවල් අපේ ගෙදර දාණයට වඩින්න. ආරාධනාව බාරගත්ත බොහෝම සංසුන්ව සැරියුත් හාමුදුරුවෝ. මේ මට ගහපු බමුණ නේද කියලා හිතුවේ නෑ. උන්වහන්සේ බමුණ විවිධතර දානට වැඩියා දන් වළඳලා ඉවර වෙනකොට ගේ වට කරගෙන ඉන්නව ගම්වැසියෝ. එයි මේ සිද්ධිය ආරංචි වෙලා සරියුත් හාමුදුරන්ට මේ බමුණ පහර දුන්නා කියලා. අල්ලගන්න බමුණ මොකටද දඬුවම් කරන්නේ? සරියුත් හාමුදුරුව දැනගත්තා බමුණව ඇතෑරලා ගියොත් මේ ගම්මැසි එකතු වෙලා වවුරට ගහයි. ඊළඟ ජීවිතෙත් නැති කරයි. තෙරුත් හාමුදුරු පුංචි උපායක් කිව්වා. Tamange පාත්‍රය අතට දුන්නා බමුණට. ඒ කියන්නේ බමුණගේ අතට පාත්‍රය දුන්නා. ඊළඟ කෙන පස්සෙන් එන්න. දැන් සරියුත් හාමුදුරුවෝ බලාගෙන ඉතිරියෙන් වඩිනවා. බමුණ පාත්‍රෙත් අරගෙන පස්සෙන් එනවා. අර ගම්වැසිය පොරුමු පොළුමුගුරු අරගෙන බමුණගේ පස්සෙන් එනවා කොයි වෙලාවක හරි සරියුත් හාමුදුරු පාත්‍රය අතට ගත්තද බමුණ ඇදලා අරගෙන ගහනවා කියලා. ගම් සීමාවට එනකලුත් සරියුත් හාමුදුරු අතට ගත්තේ නෑ බමුණගේ අතින් පාත්‍රය. දැන් මේ ගමේ ආපු පිරිසට ඉවසිල්ලක් නෑ. දැන් නැතුවට දැන් අල්ලගන්න හිතාගෙන ආවා. ගම් ප්‍රධානි අහනවා ඇයි ඔබ වහන්සේ පාත්‍රය අතට ගන්නේ නැත්තේ? ඒ පාර සරියුත් හාමුදුරු අහන මොකටද? දැන් මේ බමුණ අපට අල්ලගන්න ඕන. ඒ මොකටද? වහන්සේට බමුණ ගහලා තියෙනවා. අපිට ඒකට මොහු අල්ලගන්න ඕන දනුවක් කරන්න. එපාර සරියුත් හාමුදුරුවෝ අහනවා ගැහුවේ කාටද? ඔබ වහන්සේට. ඔව්. මට නේ ගැහුවේ. මට ගැහුවා නම් ඔබලාට මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒ පාර මිනිස්සු කල්පනා කළා ගුටි කාපු හාමුදුරුවෝ මෙහෙම කියනවනම් අපි මොකද තවත් වෙහිසෙන්නේ කියලා යන්නේ කියලා. දැන් මේ සිද්ධිය එදා දහ මේ සවස් කාලේ ධම්සභා මණ්ඩපයට රැස්වෙච්ච වික්ෂුන් වහන්සේලා අතර කතා වෙනවා. බලන්නකො මේ සරියුත් හාමුදුරන්ගේ හැටි අර බමුණගෙන් ගුටිච්චාලා පස්සේ දානෙත් වළඳලා කියනවා කියලා මෙහෙම කතා වෙනකොට බුදුහාමුදුරුවෝ දෙට වැහිලා. බුදුහාමුදුරුවෝ අහනවා වික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මා පැමිණීමට පෙර මොනවද කතා කර කර හිටියේ? ඒ පාර කියනවා මෙන්න මේ සිද්ධිය කතා කළා. යන සිද්ධිය විස්තරي ඔක්කොම කිව්වා. සරියත් හාමුදුරුවෝ ගෙන්නල බුදුහාමුදුරුවෝ අහනවා ඇත්තද සාරිපුත්ත මේ කියන්නේ? එහෙමයි බුදුහාමුදුරනේ. ඔබ එහෙම ඉවසුවද? ඉවසුවා බුදුහාමුදුරුවෝ. ඇයි ඔබ ඉවසුවෙච්ච? ඒ පාර කියනවා බුදුහාමුදුරනේ මම හරියට මහ පොළොව වගේ. මහ පොළොවට සමහරු වඳිනවා. හැබැයි සමහරු කෙල වසුරු වගේ අපද්‍රව්‍ය දානවා. මහ පොළොව සැලෙන්නේ කම්පා වෙන්නේ නෑ. බුදුහාඳුරනේ මම හරියට මහ සයුර වගේ. මහ සයුරට මහ මේ සමහරු දාන්න තියෙන ඔක්කොම අපද්‍රව්‍ය දානවා. හැබැයි මහ සයුරේ මුතු, පබළු ඒවත් තියෙනවා. ඒ සියල්ල දරාගෙන මහ සයුර නොසැලී ඉන්නවා. බුදුහාඳුරනේ මං හරියට සුළඟක් වගේ. සුළඟට සමහරු සුවඳ දේවල් මොහු කරනවා. හැබැයි සමහරු අතිශය දුගඳ දේවලුත් දානවා. සුළඟ ඔහි වගක් නැතුව කාටත් සිසල දෙමින් හමාගෙන යනවා. බුදුහාමුදුරනේ මම හරියට වර්ෂාව වගේ. වර්ෂාව සරුබිම් සරු කරනවා වගේම નિසරු බිම් වලටත් අවශ්‍ය ජලය දෙනවා. ભેදයක් වෙනසක් නැහැ. සරියුත් හාමුදුරුවෝ Tamange ඉවසීම පිළිබඳව උපමානුසාරයෙන් කරුණාකාරණා රාශියක් විස්තර කරනවා බුදුහාමුදුරු ඉදිරියේ අරබික් සංඝයාට ඇහෙන්න. සියල්ල අහගෙන ඉඳලා ලෞතර බුදුහාමුදුරු පින්නතුනි තුන් වරක් සාදුකාර දුන්නා. සාදුකාර දීලා කියනවා බොමාගේ සාරිපුත්ත බොමාගේ. ඔබගේ ඉවසීම ශ්‍රේෂ්ඨයි. මහණෙනි සාරිපුත්තගේ ඉවසීම ඔබලා ප්‍රගුණ කරගත්තොත් අන්න සාන්තිය වඩන කුජලිය බවට පත් වෙනවා කියලා. ඒ නිසා සමාජයේ බොහෝ අනවශ්‍ය ගැටුම් නිරවුල් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙය මෙන්න මේ කියන ඉවසීම පාරමිතාවක් හැටියට වඩන විට. අද අපේ රටේ පෞල් ජීවිත ගත්තහම අවුලෙන් වියවුලටපත් වෙලා තියෙන්නේ. මාන්නාධික බව වැඩි. Taman මොකටද දෙවණියෙක් වෙන්නේ? Taman මොකටද කාටවත් යටත් වෙන්නේ? මම මොකටද කවුරුවත් ඉදිරියේ ඉවසිවසි ඉන්නේ? ඔය වගේ මානසික විපරීතතා ඇති කරගෙන තියෙනවා අධික මාන්නිය නිසා. ඉගෙන ගන්න පාසල් දරුවෝ අතර පවා මේ කියන ඉවසීම නැතිකම සහ අධික මාන්නිය නිසා බොහෝ අනවශ්‍ය ගැටුල් ගැටලු ගැටුම් ඇති වෙලා සමහර විට ජීවිත විනාශ පවා සිද්ධ කරගන්නවා තාම ලාබාල යවවන වයසදී. ඒ නිසා මේ ශාන්තිය හෙවත් ඉවසීම කියන එක පාරමිතාවක් හැටියට ජීවිතයට යම් කෙනෙක් ප්‍රගුණ කරගත්තොත් පින්නතුනි ඒකේ ප්‍රතිඵල ප්‍රයෝජන ඒකාන්ත වශයෙන්ම පරලොවට නිවන කරා යන ගමනට පමණක් නොවේ මේ ලෝක වශයෙන් උත් අපට ඒකාන්තයෙන් ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණිය තුළින් යම්කිසි පණිවිඩයක් මතකයක් ලැබීවා රැඳීවා කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දර දමිත ස්වාමින්ත්‍රයන්න් වහන්සේ